සාදු කියලා নমස්කාරය කියන්නේ පන්සිල් බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि सत्यंपि बुद्धं शरणं गच्छ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 අප්‍රමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ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 පඤ්ඤානරණං රතනං පුඤ්ඤං චෝරේහි දුහරං ති සද්ධාවන්ත පින්නතමි අද පල් මහත්මිය ඒ වගේම ඒ පවුලේ හැම දෙනාමත් සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා සම්බන්ධ කරගෙන අද මේ බඳු මහ පිංකමක් සිද්ධ කරන්නට අදහස් කළේ Tamanගේ මිය පරලෝකීය මව්පියන් ඇතුළු ඥාතීන් සිහිපත් කරලා ඒ අයට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. දරුවන් වශයෙන් මව්පියන් ජීවත් වෙලා ඉන්න අවස්ථාවේ කල යුතු යුතුයකම් වගේම මිය පරලෝක ගියාට පසුවත් ඒ අයගේ ගුණ සිහි කරලා පින් අනුමෝදන් කිරීම සත්පුරුෂ දරුවන්ගේ යුතුයකමක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ උදාර සත්පුරුෂ ධර්මයේ ඉෂ්ට කරන්නටයි තමනුත් දහම් අසලා තව බොහෝ දිනාට දහම් අසන්නට අවකාශ සලස්වා දීලා විශේෂයෙන් මේ ඉදිරියේ එළඹෙන සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන පිළිවෙතින් පෙළ ගැසීමු යන තේමාව ඇතිව බොහෝ දෙනා දහම් මඟට යොමු වෙන්නට යොමු කරන්නට ප්‍රයත්න දරන මේ කාල වකවානුවේ ඒ සඳහා යම් අනුබලයක් ලැබෙන ආකාරයට මෙබඳු පින්කමක් සිද්ධ කරලා ඒ Tamanගේ මව්පියන් ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට අදහස් කළේ. අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ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 ඊළඟට මේ దేవතාව අහන දෙවන ප්‍රශ්නේ තමයි කිංසු සාදු පතිට්ඨිත පිහිටා සිටිනවා නම් කුමක්ද සුදුසු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධා සාදු පතිට්ඨිත පිහිටා සිටිනවා නම් හොඳම දේ තමයි සද්ධාවෙහි පිහිටා සිටීම ඊළඟට ඒ దేవතාවගේ තුන්වෙනි පැනය උනේ කිංසු නරාණං රතනං මිනිස්සුන්ට නරයින්ට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 පාරට පැනලා ළිඳට පැනලා ඒ කොහෙටත් වැටෙන්නට තනින්නට පුළුවන්. ඒකට පොඩි දරුවාට එහෙම දෙයක් වෙන්නට පුළුවන් නිසායි වැට කඩළු බැඳලා රකින්නට අවශ්‍ය එතකොට සමාජය පිළිබඳව ජීවිතය පිළිබඳව පරිණත වෙච්ච වැඩිහිටියන් ඉන්න තැන්වලදී වැඩිහිටි දරුවන් ඉන්න තැන්වලදී අමුතුවෙන් එහෙම වැට කඩළු බැඳලා රකින්නට ඕන කමක් නැහැ. එවනම් වැට කඩළු අවශ්‍ය උනේ ඒ සීමාව ඉක්ම ගිහින් අනතුරු වෙන්නට පුළුවන් අවස්ථාවෙහිදී. එහෙමනම් සීලය කියලා කියන්නේ ලෝකයට වෙන්නට පුළුවන් විපත් වළක්වා ගන්නටත් ලෝකයට කල යුතු යහපත සිද්ධ කරන්නටත් සීලය කියලා අපි අදහස් කරන්නේ මොකක්ද? නොකල යුතු දේ නොකිරීම, කල යුතු දේ කිරීම. අයහපතින් වැළකීම, යහපතෙහි යෙදීම. මේ දෙකම සීලයයි. එතකොට යහපතෙහි යෙදෙන්නට පුළුවන් වෙන්නේ අතපය දුබල වෙනකොට නෙමෙයි.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 දැන් ඔය අපේ සමාජයේ උනත් ඉන්නේ බොහෝම ආචාර්ය මහාචාර්ය කියලා ඉන්නව නමුත් භෞතිකත්වයේ විතරයි පිළිගන්නේ තරක විතරක කරන දෙවියෝ නෑ භූතයෝ නෑ ඒ වගේම මානසික ශක්තිය නෑ සම්පූර්ණ බොරු කරන්නේ මිත්‍යාවන් කරන්නේ කියලා තරක විතරක කරලා වාද විවාද කරලා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 සම්පූර්ණ කළ යුත්ත සම්පූර්ණ කිරීමෙන් උසස් භාවයට පැමිණෙන්නට මනස දියුණු කරන්නට ඒ තැනත්තා සමර්ථ වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තහම අද කාලේ හුඟක් දෙනා නිතර කල්පනා කරන්නේ අපි හිතමු <clears throat> නිවන් දකින්නට ගුණධම් පුරනොයි කිව්වහම හුඟක් දෙනෙක් එකවරම කල්පනා කරන්නේ මේ සමාජයත් එක්කලා තියෙන ගනුදෙනුව නවත්තන්න. නමුත්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 මිත්‍යා ධර්මය කියලා කියන්නේ පැවතිය යුතු හැබෑ ධර්මතාවය පැවැත්මට අදාළ වෙන ධර්මතාවය විකෘති කරන. කය පවතින ඕන ස්වභාවයේ විකෘති වුනහම රෝගය. ඒ වගේ ලෝකේ පවතින තෝර ස්වභාවයේ විකෘති වෙච්ච ගමන් එතන ලෝක විනාශය ලෝක විනාශය කියලා 2012 හවල් දවසට මේක සිද්ධ වෙයි කියලා බලා හිටියට එහෙම සිද්ධ වෙන එකක් නෙමෙයි. එහෙම සිද්ධ වෙනවා නම් ඒකත් සතුට වෙන්න පුළුවන් එදාට ඔක්කොම ඉවරයි කියලා. නමුත් එහෙම වෙන එකක් නෙමෙයි. මනුස්ස වර්ගයා වෙත බොහෝ දුක් විපත් ලැබෙනවා. මනුස්ස සංහතියේ පැවැත්මට බරපතල තර්ජන. එයි මේ මිනිසුන්ට පැවැත්ම පිළිබඳව අදාළ ධර්මයේ හඳුනාගෙන එය මනවින් පවත් ගන්නට බැරි වීමේ දෝෂය. එනිසා සීලයයි කියලා කියනකොට නොකල යුත්ත නොකර සිටින්නට පුරුදු පුහුණු වෙන්නාseම කල යුත්ත નિවරදිව කරන්නට පවත්වන්නට අපේ මනස අපි පුරුදු පුහුණු කරන්න ඕන. අන්න ඒ විදිහෙන් පුරුදු පුහුණු කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට වයස්ගත වෙනකන් කරන්නට සුදුසු මොකක්ද? මෙන්න මේ දේ. නොකල යුත්ත නොකර සිටීමත් කල යුත්ත කිරීමත්.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 මොකද්ද මෙහි තියෙන වටිනාකම? ඇයි මම මෙහෙම වඳින්නේ මෙතන ඇවිදින්? මෙහෙම මම නිකමක විමසලා බැලුවා. දැන් මෙහෙම කියනකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන් ඒක ඉතින් මොනතරම් මිත්‍යා දෘෂ්ටික අදහසක්ද? ඉතින් එහෙම හිතනවද හාමුදුරනමකට කියලා හිතෙන්නට පුළුවන්. එහෙම හිතන්නට එහෙම විමසන්නට අපි බියපත් වෙන්නට ඕනේ අපේ මනස අපට විශ්වාස කරනවා. එහෙම විමසනකොට තමයි අපේ මනසේ තියෙන දුබලකම් එළියට එන්නේ.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 ඒ සිත අහෝසි වුණාට ඒ ගුණය අහෝසි වෙනවද? නෑ. ඒ ගුණය සියලු කල්හිම ගුණය ගුණයමයි. මවගේ මාතෘත්වයේ මාතෘ ගුණය කියන එක ඒ ගුණය ගුණයමයි. අම්මා ජීවත් වුණාද මිය ගියාද කියන එක මත ගුණය කෙලසෙන්නේ නැහැ. එහෙමනම් ගුණය කියන එක අපට කවදත් සිහි කරන්නට පුළුවන් පුද්ගලයා හෝ එහි විඥානයේ ඇතත් නැතත්.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 ඇයි එහෙම තෙරුවන් බිඳෙන්නට හේතුවක් වෙනවයි කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ජේසුස් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රූවරයා කියලා පිළිගත්තොත් එතනදි තෙරුවන් බිඳෙන්නට ඒක හේතුවක් වෙනවා. නමුත් මනුෂ්‍යකම් අගය කිරීම, ගුණය අගය කිරීම, සත්පුරුෂකම් අගය කිරීම, ඒ වගේම කෘතවේදීත්වය කවදාවත් තෙරුවන් බිඳෙන්නට හේතුවක් වෙන්නේ නැහැ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 තෙරුවන් කියන එක අපි අවබෝධයෙන් හදවතෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? ධර්මය කියන්නේ මොකක්ද? සංඝ රත්නයට අපි වඳින්නේ මොකක් නිසාද කියලා හරියට දැනගෙන කරනවා නම් ඒ තනස්සාට ලෝකේ නිදහස්ව හැසිරෙන්නට ඒ බාධාවක් නෙමෙයි. ගරු කළ යුත්තේකට ගරු කරන්නට, ගුණවතෙකුට ගරු කරන්නට, සත්පුරුෂයෙකුට ගරු කරන්නට, කෘතවේදීත්වය දක්වන්නට ඒ කිසිදාක කිසි තැනක බාධාවක් නෙමෙයි. මේන් මම අදහස් කරන්නේ දේවාල ගාන යන්න, සාස්ත්‍ර අහන්න,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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සං සදා